වහරක ගෝනගල්දෙණිය අරිය චින්තාත්සමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අබේරතනාලංකාර ස්වාමින් වහන්සේ විසින් ලෝක සත්‍යයට මහත් වූ අනුකම්පාවෙන් යුතුව වැසී ඇති නිවන් දොරටු විවර කරමින් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළා වූ ඒ නිර්මල බුද්ධ ධර්මය නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසී ඇති තැන් විවර කරමින් පවත්තන්ට යෙදුණු ධර්ම සාකච්ඡා මෙම සංයුක්ත තැටියට අඩංගු විය. අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුළත් කොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් මඩන සිරිසදහම් සංයුක්ත තැටිපෙළේ පස්වන තැටියයි මේ. එම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරෙන් එතර වීමට සියලු දෙනාම අදිටන් කර ගනිත්වා. තම තමන්ට ඇති ධර්මයේ නොව නොහැටුණු තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙන්සුරාදා දිනවලදීම උදේ 9 සිට පවත්වනු ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසෙ පෝය හා පසළොස්වක පෝය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදීට පුළුවන් ගමන් මාර්ගය නෙට්ටමුවේ සිට මාර්ග අංක 348 රුවන්වැල්ල යන බස් එකකින් ගෝනගල්දෙනිය හන්දියෙන් බැස බස්නාගොඩ පාරේ යාර 200ක් පමණ පැමිණෙන විට අරිය චින්තාශ්‍රමය හමුවේ. තම වාහනවලින් එන අය නෙට්ටඹුවේ සිට පැමිණ ඌරාපොළ හන්දියෙන් වමට හැරී එතැන් සිට සැතිපුන් නමයක් පමණ පැමිණෙන විට ගෝනගල් දෙනී හන්දිය හමුවේ. දැන් අපි මෙම සංයුක්ත තැටියේ ඇති ධර්ම සාකච්ඡාවලට සමන් දෙමු.